අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ සුද්ධියා සදාපති සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ సంతානය ලෝකය හඳුනා ගන්න தත්ත්වයට ඒ දක්න කුලව ධර්ම සංඥාවෙන් ලෝකය හඳුනා ගන්න தත්ත්වයට අපේ సంతානය පත් කරගන්නේ නැතුව කෙලෙස් ලෝකය කියලා කියන පංචපාදානස්කන්ධය පිළිබඳ තියෙන කෙලෙස් ධර්මයන්ගෙන් මේ හිත අතමුදවා ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. සංස්කාරයන් කෙරෙහි කලකිරීම ඇති කරගන්නේ නැතුව මේ හිතේ කලකිරීම ඇති කරගන්නේ නැතුව අතමුදවා ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. සංස්කාරයන්ගෙන් අත මිදුනේ නැත්නම් සංස්කාර ගොඩෙහිම මේ හිත හැමදේම ලගිනවා. දරුවෝය, සහෝදරයෝය, ඥාතියෝය කියපු වචන කරන දේවල් ගොඩනැගිලි ආදිය සද්ද ගන්ධ රස මේවා කොහොම කෙරෙහි ස්පර්ශයන් ආදිය කෙරෙහි දැඩි ගැනීමකින් මේ හිත ඒවා තුලම රැඳි රැඳි රැඳි රැඳි පවතිනවා. ඉතින් ඒවා තුල රැඳි රැඳි පවතින හිත ඒවා සපයි නම් ඒවා තුල ස්ථීර සැපයක් තියෙනවා නම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් දරුවෝ දෙමව්පියෝ සහෝදරයෝ ඥාතීන් ඒ වගේ දේවල් සැපනම් මං අහන්නේ මේ අත්තන්ගෙන් ඇයි අඬන්න වෙන්නේ ඇයි වැළපෙන්න වෙන්නේ ඇයි පසුතැවිලි වෙන්න වෙන්නේ ඇයි දුකෙන් ඉඳ වෙන්නේ? නේද? ඒවා සැපනම් එහෙම වෙන්න විදිහක් නැහැ. එහෙම වෙනවා නම් ඒ වාගේ අවසාන ප්‍රතිඵලය දුකක්මයි. తాවකාලික తాවකාලික සැපයක් තිබුණාද ඒවාහි දුකක්ම ඇති වෙන ස්වභාවය තියෙනවා. ඉතින් ඔන්න ඔයයන් හිත අතමුදවා ගැනීම සහ බුදුරජාණන් වහන්සේ අපිට නොයේකුත් ආකාරයේ සත්‍ය తත්ත්වය අවබෝධ කර ගැනීමේ නොයේකුත් ආකාරයේ උදාහරණ උපක්‍රම සකස් කරලා දීලා තියෙනවා. ඒ සත්‍ය తත්ත්වය අවබෝධ කරගන්න මාර්ගයක් පැහැදිලි කරලා දීලා තියෙනවා. ඉතින් මේ මාර්ගය ගැන සාකච්ඡා කරන ධර්මදේශනා මාලාවේ මේ දිනවල සාකච්ඡා කරමින් ඉන්නේ විසුද්ධි හත් සම්පාදනය කර ගැනීම පිළිබඳවයි. සීල විසුද්ධියෙන් හිත පිරිසුදු කරගෙන චිත්ත විසුද්ධියෙන් කිසිදු අකුසල හැඟීමක්වත් එන්න දෙන්නේ නැතුව චිත්ත ඒකාග්‍රතාවයකටපත් වෙන්න පුළුවන් අපේ හිත සකස් කරගෙන ඉදිරියට කටයුතු කරගෙන යන අපිට නාම රූප પરම්පරාවෙහි තියෙන ඒ කියන්නේ අපි කියලා ගත්ත මම කියලා ගත්ත මගේ කියලා ගත්ත අම්මා කියලා ගත්ත සහෝදරයා කියලා ගත්ත නාම රූප ගොඩේ තියෙනා වූ සත්‍ය తত্ত্বය අවබෝධ කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා එතකොට තමයි මේ පිළිබඳ දේශ මොහ අඩු වෙන්නේ. ඉතින් ඒ අවබෝධ කරගන්න උත්සාහ ගන්නකොට මට ඇති වෙන සත්‍ය ස්වභාවය, ඒ කියන්නේ මට ඇති වෙන නොයේකුත් බාධාවන්, ඒ අරමුණට යන්න බැරි ස්වභාවයන් තමයි ඒ නාම රූප પરම්පරාවල ඇත්ත తත්වය අරමුණු කරගන්න ඒ තුල රැඳිලා ඉන්න බැරි වෙනත් පැතිවලට හිත විසිරෙන ගතියක් තියෙනවා. ඉතින් අන්න ඒවා දුරු කරගන්න අපි උත්සාහ ගන්න ඕනේ. ඒ වගේ යථාභූත ස්වરૂපයේ තේරුම් ගන්න ඕනේ. නාම රූප પરම්පරා දෙකක් මෙතන තියෙන කියලා තේරුම් අරගෙන ඒ අනිත්‍ය ලක්ෂණ, දුක්ඛ ලක්ෂණ ගැන අපි සාකච්ඡා කරා. දැන් මේ දිනවල අපි සාකච්ඡා කරන්නේ අනාත්ම ලක්ෂණය පිළිබඳවයි. අනාත්ම හැඟීම කියන්නේ මොකක්ද කියලා ඊයේ දවසේ අපි බොහෝ වශයෙන් සාකච්ඡා කරා. ඉතින් කෙටියෙන් මතක් කරනවා නම් වැස්ස පිළිබඳ, අවුව පිළිබඳ, හුලඟ පිළිබඳ අපිට කිසිම පස්සේ පරිගන්නම් වගේ තරහක් එනවද? ගහක සකස් කිරීමක් පිළිබඳව ගහක් ගහක් හදනකොට මේ ගහේ මල් පුප්පන්න ඕනේ, මට ඕනේ විදිහටයි කියලා අදහසක් එනවද? ඒත් ඒවා මට කරන්න බැරි බව දන්න හින්දා මල් පිපෙනවා නම් සතුටුයි. ආන් වගේ ඒවා මගේ අයිතියට ගන්න බෑ. මේකේ මෙන්න මෙහෙම වේවා කියලා මේ ස්වභාව ධර්මය මගේ අයිතියට ගන්න බෑ. මම කියන්නේ ස්වභාව ධර්මයමයි. මම කියලා අපිට යම් කිසි අදහසක් තියෙනවා නම් මේ පංච උපාදානස්කන්ධය පිළිබඳ ඒකත් ස්වභාව ධර්මයේම නිර්මාණයක්. ඒකත් මගේ කියලා ගන්න පුළුවන් කමක් නැති බව අපි ඊයේ දවසේ සාකච්ඡා කරා. ඉතින් අද අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන මේක අවබෝධ කර ගැනීම සඳහා දේශනා කරලා තියෙන කමඨහන කෙරෙහි අවධානය යොමු කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ගිරිමානන්ද සූත්‍රය ආදී සූත්‍ර ධර්ම වල මේ කමඨහන තියෙනවා කොහොමද තියෙන්නේ අනාත්ම සංඥාව වශයෙන් අනාත්ම සංඥාව ඇති කර ගැනීම සඳහා කුමක් කළ යුතුද රුක්ක මූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා අරඤ්‍යගතෝ වා රුක්ක මූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා ඉති පරිසං චික්කති රුක්ක මූලයක් අරඤ්‍යයක් ශුඤ්ඤාගාරයකට ගිහිල්ලා මෙනෙහි කරන්න කියනවා මොනවද සක්කුං අනත්තා රූපං අනත්තා සෝතං අනත්තා සද්දා අනත්තා ගානං අනත්තා ගන්ධා අනත්තා ජීවයා අනත්තා රස අනත්තා කායං අනත්තා පුට්ඨබ්බා අනත්තා මනං අනත්තා ධම්මං අනත්තා කියන එක කියන්නේ. අක්කුං අනත්තා කියනකොට අපිට පින්නත් මේ අපි පසුගිය දවස් දෙකේම සාකච්ඡා කරපු විදිහට අනාත්ම කියන සංකල්පය හැඟීම අපිට තියෙනවා නම් මේ චක්කුන් අනත්තා කියනකොට මගේ මේ චක්කුසය නැත්තම් මේ චක්කු ප්‍රසාදේ නැත්තම් ඇහැ කියනකොට ඇහැ මට ඕන හැටියට පේන්නේ නැහැ කියන මට ඕන හැටියට පේන්නේ නැහැ මට ඕන හැටියට ගන්නත් බෑ කියන හැඟීම එන්න ඕන චක්කුන් අනත්තා කියනකොට නැත්තම් චක්කුන් අනත්තා රූපං අනත්තා සෝතං අනත්තා සද්ධාන අනත්තා කිය කියන අවගුණ වල ගින්න නම් පුළුවන් ඕනනම් ඔහේ මොනවා හරි කිය කිය නෑ ඒක හරියන්නේ නෑ එහෙම වුණා කියලා අනාත්ම හැඟීම එන්නේ නෑ එහෙනම් මොකද කරන්නේ චක්කුව අනාත්ම බව හැඟීමක් විදිහට මගේ සිතේ දැනට හැදෙන්නේ නැත්නම් චක්කුම් අනත්තා කියන්නේ. හරිද? චක්කුව පිළිබඳව නැත්නම් ඇහැ පිළිබඳව මට ඕන හැටියට පියාගන්න පුළුවන් එකක් නෙවෙයි. මට ඕන හැටියට නවත්තන්න පුළුවන් එකක් නෙවෙයි කියන හැඟීම. මගේ එකක් නෙවෙයි. මට මගේ එකක් නම් මට මොකද කරන්න පුළුවන්? මට ඕන හැටියට ඒවා වැඩ කරන්න. එහෙනම් අන්න ඒ හැඟීම උපදින්නවාද කියලා බලන්න ඕන චක්කුම් අනත්තා කියන්නේ. අන්න ඒක උපදින්නේ නැත්නම් මොකද කරන්න ඕනේ? ඒක උපදින විදිහට මෙනෙහි කිරීම කරන්න ඕනේ. හොඳයි. බලමු අපි චක්කුව අනාත්මද කියලා. මම අහන මේ එක එක්කෙනාගේ එක එක්කෙනාගේ ඇස් ඇහි තියෙන පළවෙනියම චක්කුව කියලා කියන්නේ චක් ආයතනය කියලා කියන්නේ චක්කු ප්‍රසාදය කියන එකයි. හරි? මේ චක්කු ප්‍රසාදය කියලා කියන්නේ ඇහි පෙනීම ඇති වෙන කොටස. ඇයි තියෙනවා යම් කිසි දැන් අපිට මේ මෙහෙම බලනකොට මුළු ලෝකෙත් පේනවා නේද? ආවට තියෙන ඔක්කොම පේනවා. එතකොට අන්න ඒ පෙනීම ඇති වෙන කොටසට කියනවා චක්කු ප්‍රසාදය කියලා. මේ එහෙම එකක් තියෙනවා කියලා දන්නවද දන්නේ නැහැ. ඒක හදාගත්තේ මමද? මේ චක්කු ප්‍රසාදය හදාගත්තේ මමද? ඉතින් චක්කු ප්‍රසාදය විතර නෙවෙයි, සසම්බාර චක්කුව, අසම්බාර චක්කුව කියලා මේක අපි මේ චක්කු ප්‍රසාදය සහ චක්කු ප්‍රසාදය ආසන්න තියෙන කොටසත් අපි නැත්නම් මේ අක්ෂිගෝලය වගේ ඒ කොටස ගන්නවා. ඒක එකිනෙකාගේ එක එකිනෙකා ගැස් එක එක විදිය. සමහර ගැස් ලොකුයි, සමහර අයගේ පොඩි, සමහර අයට දුර පේනවා, සමහර අයට දුර පේන්නේ නැහැ, ළඟ පේනවා, ළඟ පේන්නේ නැහැ. දැල් බැඳා වගේ නේද? සමහර වෙලාවට දැල් බැඳා වගේ. මම එයාගෙන් අහනවා ඔය ඇහැ ඇහි ස්වභාවය හෝ ස්වභාවය හදාගත්තේ මන්ද? මං ඉල්ලලා හදාගත්ත එකක්ද? හරියට කැමරාවක් ගන්නවා වගේ සල්ලි දීලා. කැමරාවක් සල්ලි දීලා ගන්නවා නම් මොකද වැඩි? අපි ඔකේ ගැරන්ටි ඉල්ලනවා, වොරන්ටි ඉල්ලනවා නේද? තෝරනවා හොඳම ක්වොලිටි එකකින් එකක් දාන්න කියනවා. එහෙමනේ. ඒ වගේ මේ ඇහැ හදාගත්තේ මන්ද? නෑ. පහළ වෙච්ච එකක්. එහෙනම් ඒ ඇහි කිසිමම කිසිම දෙයක් මන් නිර්මාණය කරගත්තද? මට ඕන හැටියට කියලා හදාගත්තද? නෑ. ඒ කිසිම දෙයක් එහෙම උනේ නෑ. එහෙනම් මේක මගේ වැඩක්ද? ඇහැ මගේ වැඩක්ද? නෑ. ඇහි ඇහැ නැතිවීම පිළිබඳ තීරණ ගන්නෙ මන්ද? දැන් අවුරුදු 40ක් 50ක් විතර වුණා. දැන් දුර පෙනීම අඩු වුණොත් හොඳයි, ළඟ පෙනීම අඩු වුණොත් හොඳයි. එහෙම කිය මට තීරණ ගන්න පුළුවන්ද? බෑ. එහෙනම් ඇහැ පිළිබඳ කිසිදු තීරණයක් මට ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මට ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එහෙනම් ස්වභාව වශයෙන් මේ ඇහැ මගේ උවමනා විදියට හැදිලත් නැහැ. මට උවමනා විදියට නැති වෙන්නෙත් නැහැ. මට ඕනෑ විදියට පවතින්නේ එහෙමද නැද්ද? එහෙනම් මගේද මගේ වෙන්න බෑ ඒක. මගේ දෙයක් නම් මට ඕන හැටියට තියෙන්න ඕන. ක්‍රියාකාරීත්වය ගැන කියනවා. ස්වභාවය සහ ක්‍රියාකාරීත්වය. එහේ ක්‍රියාකාරීත්වය කොහොමද දන්නේ? ඕනේවා පෙන්වන්න කැමති ඒවා බලන්න අපි කැමති. නේද? හොඳ ඒවා, ප්‍රිය ඒවා ඒවා බලන්න කැමති. අකමැති ඒවා. ඒ අකමැති ඒවා බලන්න අකමැති. ඇහැට කියන ආයතනයක් කියලා. ආයතනයක ස්වභාවයක් තමයි යම් යම් ඒවා ඒකරාශී වෙන තැන. දැන් මම මේ අත්ංගෙන් අහනවා මට ආයතනයක් තියෙනවා කියලා හිතන්නකෝ. කම්පැනි එකක් තියෙනවා මට. මේකේ ගේට්ටුවෙන් මං ඇතුළට ගන්නවාද මං අකමැතියි. ආයතනය මගේ නම් ඒ ගේට්ටුවෙන් ඇතුළට මං අකමැතියා එනවා නම් මං කැමති පොඩ්ඩක්වත් මං පොඩ්ඩක්වත් ඒ ගැන කැමැත්තක් නැහැ. නේද? අන්න ඒ වගේ මේ ඇහි ගේට්ටුව අපි කියමු රූපමයකට ඇතුල් වෙනවා. මේ ඇතුල් වෙන රූපයන් කිසිම විදිහකින් මං කැමති ඒවා විතරද ඇතුල් වෙන්නේ කැමති ඒවා බලන්න කියලා මම මෙහෙම කරලා බලද්දී අකමැති ඒවාත් එනවද නැද්ද මේ ගේට්ටුවෙන් අකමැති ඒවාත් ඇතුල් වෙනවද නැද්ද මට ඉතින් තියෙන්නේ මේක වටේට කරකවන එකයි කරකවනකොට මොකද වෙන්නේ කැමති ඒවයි අකමැති ඒවයි කැමතිත් නැති අකමැතිත් නැති ඒවයි ඔක්කොම මේ ඇහැට පේනවද නැද්ද එහෙනම් ඇහි ක්‍රියාකාරීත්වය කියන්නේ මට ඕන විදිහට වෙන එකක්ද? නෑ. නේද? ආන් ඒක මට ඕන විදිහට වෙන එකක් නෙවෙයි. එහෙනම් මේ ආයතනය මගේද චක්කුව කියන ආයතනය මගේ වෙන්න පුළුවන්ද? නෑ ඒක වැඩ කරන්නේ මට ඕන හැටියට නෙවෙයි. ඒ මදිවාට සුද එනවා, පෙනුම නැතුව යනවා, ලෙඩ හැදෙනවා එක එක නේද? ඒවා එකක්වත් මට නවත්තන්නවත් පවත්තන්නවත් පුළුවන්කම ඇත්තේ නෑ. එහෙනම් චක්කායතනය කියන එක මට ඕන හැටියට වැඩ නොකරන මගේ නොවන දෙයක් කියලා කිව්වොත් ඒක ඇත්තද බොරුවද? ඒක ඇත්තක්. චක්කායතනයට නැත්තම් ඇහැට ගෝචර වෙන මේ විඥානය හදන රූපයක් තියෙනවා. ඇහැයි රූපය ගැටීමෙන් තමයි විඥානය හැදෙන්නේ. බාහිර රූප නැත්තම් මේ එළියෙන් පේන වර්ණ රූප මට ඕන විදිහටද මේවා තියෙන්නේ නැත්තම් ඒවා ඒවා තියෙනවද? ඒවා මට ඕන හැටියට පවතින දේවල්ද? ඒවා දිරලා යනවා, ඒවා නැති වෙලා යනවා, ඒවා කැඩිලා යනවා, බිඳිලා යනවා, වෙනස් වෙනවා හැම වෙලේම ඒ වෙනස් වෙන්නේ මට ඕන විදිහට නෙමෙයි. එහෙනම් බාහිර රූපය කියන එක මට ඕන හැටියට තියෙන එකක් නෙවෙයි. අභ්‍යන්තරයේ රූපය ගෝචර කරන මගේ මේ චක්කායතනය කියන ආයතනය මට ඕන හැටියට තියෙන එකක් නෙවෙයි. එහෙනම් මේ දෙකම මයිතියක් නැතුව වැඩ කරන දෙකක් නේද? හරි. ඊළඟට යනවා සෝතායතනයට. සෝතායතනය කියන්නේ කන. කනෙත් ආයතනය කියන්නේ නම් සෝත ප්‍රසාදය තියෙන තැනටයි. එතකොට දැන් මට ඉස්සලා තේරෙනවා චක්කායතනය කියන එක මට හිතුවක්කාරකමට හැසිරෙන්න. මම මගේ කීමට නෙවෙයි. ආ දැන් කන බලන්නකො. කනේ ඇතුලේ මොනවා වෙනවද කියලා මම දන්නේ නේද? එහෙනම් ඒ ඒ වැඩපොළ හැදුවේ මන් නෙවෙයි. ඒ ආයතන හැදුවේ මන් නෙවෙයි. දැන් ඒ ඉස්සලා වගේම ක්‍රියාකාරීත්වය බලන්න මොනවද? ස්වභාවය සහ ක්‍රියාකාරීත්වය. ක්‍රියාකාරීත්වය අරන් බලන්න මොකක්ද තත්ත්වය කියලා. ඕනේ වයි එපා වයි ඉපදිච්ච දවසේ ඉඳන් අද වෙනකන් ඇහෙන ඇහෙන හැම දෙෙම අහන්න වෙලාද නැද්ද? මොකද කියන්නේ? මොන කර්මයක්ද කියන්නේ බලන්නකො. කැමැති ඒවත් ඇහෙනවා, අකමැති ඒවත් ඇහෙනවා නේද? ඇහෙන ඇහෙන ඔක්කොම අහන්න වෙලාද නැද්ද? ඔව් කොච්චර කාලෙ එහෙම වෙයිද දන්නේ. එහෙනම් මේ කන කියන එක මට කීකරු මං කියන විදිහට ඉන්න එකක් නෙමෙයි. භාවනා කරන්න ගියාමවත් අඩුම ගන්න මට මේ කන ඕෆ් කරන්න බෑ. නේද? එහෙම පුළුවන් නම් ගොඩක් වටිනවා. පොඩකින් මම ඕෆ් කරගන්නම් මේක. නැත්තම් මේකේ ශබ්ද අඩු වැඩි කරගන්නම්. නේද? පොඩකින් කියන්නේ ඇහෙන මම මේ ශබ්ද වැඩි කරන්නම්. ශබ්ද අඩු කරන්නම්. මොකවත් බෑ. ඇහෙන විදිහට අහන්න වෙලාද නැද්ද? හොඳ එව්වයි නරක එව්වයි ඔක්කොම හන්ද වෙලා. එහෙනම් සෝතේ කියන එක මගේ කියලා ගන්න පුළුවන්. මගේ කියලා ගන්න පුළුවන්. මගේ නම් මොකද වෙන්න ඕන? මට ඕන හැටියට තියා ගන්න පුළුවන් වෙන්න ඕන. මගේ නම් මට ඕන හැටියට තියා ගන්න පුළුවන් වෙන්න ඕන. නමුත් මේක මට ඕන හැටියට තියෙන එක නෙවෙයි. එහෙනම් ඒක වෙන්නේ නැහැ. එහෙනම් සෝතය කියන එක මගේ කියලා මට ඕන හැටියට මගේ වසඟයට ගන්න පුළුවන් එකක් නෙවෙයි. ඔන්න දැනෙනවා කන කියන්නේ නැත්තම් ඇසීම කියන්නේ මට ඕන විදිහට වෙන එකක් මගෙන් බාහිර මට අදාළ නැතුවම සද්දය හැදෙනවා. මගෙන් අවසරයක් අරගෙන නෙවෙයි හැදෙන්නේ. හොඳයි. එතකොට බාහිර ශබ්ද බාහිර ශබ්ද කියනවා පින්නත් මේ මොහොතකට හිතන්න මම හැම වෙලෙම අහන්නේ වර්තමාන සද්දයක්ද අතීත සද්දයක්ද මගේ කනට හැම වෙලෙම ගෝචර වෙන්නේ වර්තමාන සද්දයක්ද අතීත සද්දයක්ද දැන් මම මෙතනින් මගේ මේ කට හොල්ලනකොට සද්දයක් පිට වෙනවා නේද? ඒක ඔය කන දක්වා එන්න යම් කාලයක් යනවද නැද්ද? එහෙනම් ඔය මේ වෙලාවේ ඔය අහන්නේ මොකද්ද? අතීත සද්දයක්. පිට වෙලා ඉවර වෙච්ච හැදිලා ඉවර වෙච්ච සද්දයක් තමයි මම කන අහන්නේ. එහෙනම් මට ඒක වෙනස් කරන්න. බාහිර සද්දය කියන එක මට ඕන හැටියට තියෙන්නේ තියෙන්නේ නෑ. බාහිර සද්දය කියන එක මට ඕන හැටියට තියෙන්නේ. එහෙනම් කන මට ඕන හැටියට තියෙන්නේත් නෑ. සද්දේ මට ඕන හැටියට තියෙන්නේත් නෑ. හරි. ඔය විදිහටම නාසය සහ ගන්ධය, දිව සහ රස. කය කියලා කිව්වම මේ මුළු ශරීරයම. කය බලන්න මට ඕන වෙලාවට ඕන තැනක සීතල හැදෙන්නෙත් නෑ, උෂ්ණ හැදෙන්නෙත් නෑ. කයේ රිදුම් නේද? සැප වේදනා මට ඕන හැටියට තියාගන්නත් බෑ, දුක් වේදනා මට ඕන හැටියට එන්න දෙන්න තු නවත්ත ගන්නත් බෑ, මොකක්වත් බෑ. මේ කය කියන එක කාය ප්‍රසාදේ කියවම මේ මුළු ශරීරෙම කාය ප්‍රසාදයක්. දැන් ඒකත් තේරුම් ගන්න ඕනේ. දැන් මම මගේ මේ ඇහැට මේන්න මෙහෙම ඇඟිල්ලෙන් අයිනවා. මෙහෙම ඇන්නහම මට දැනෙනවා ඒක. ඒ මොනද කාය ප්‍රසාදය චක්කු ප්‍රසාදය. ඒ ඇවිල්ලා කාය ප්‍රසාදය කියන්නේ කයයි මේ හැරි ඔක්කොම වැටෙන කයට. මේ අක්සිගෝලයේ තියෙන පෙනීම ඇති කරන සූටි කොටසක් තියෙනවා. ඒකට කියනවා චක්කු ප්‍රසාදය කියලා. අන්න ඒක තමයි චක්කු ප්‍රසාදය. ඊට මෙහා තියෙන ඔක්කොම කාය ප්‍රසාදයට වැටෙනවා. එහෙනම් මේ ඇති වෙන කයේ ඇති වෙන දැනීම්, රිදීම්, සීත දැනීම්, උෂ්ණ දැනීම්, ප්‍රියස් දැනීම් මේ වගේ තියෙන හැම දැනීමක්ම කයේ ඇති වෙන කයේ ඇති වෙන හැම විඥානයක්ම මට ඕන හැටියට තියෙන්නේ කය මට ඕන හැටියට ඇත්තෙත් නැහැ. කයේ ස්වභාවය මට ඕන හැටියට ඇත්තෙත් නැහැ. කයේ ක්‍රියාකාරීත්වය මත උන හැකියාවක් නැහැ. ඒ වගේම කායට ගෝචර වෙන බාහිරින් එන ස්පර්ශයන් එකක්වත් මට ඕන හැටියට ඕන වෙලාවට ඕන විදිහට සිද්ධ වෙන්නේ නැහැ. සීතද, රූස්නද ඒවා එකක්වත් මට වෙන්නේ නැහැ. එහෙනම් කාය ආයතනය කියන්නේ මගේ එකක්ද? ඒවා ඔක්කොම හරිය හිතුවක්කාර විදිහට වැඩ කරන ඒවා. නේද? මට හිතුවක්කාරයි ඒවා. ඒකයි මගේ නොවෙන්නේ. මගේ වෙන්නේ නැහැ. මට හිතුවක්කාර හින්දායි මගේ වෙන්නේ නැත්තේ. මට ඕන හැටියට වැඩ කරන්නේ නැහැ. දැන් අපි කවුරු හරි ගැන හිතාගෙන ඉන්නවා යාළුකමක් තියෙනවා අපිට. ඉතින් මේ යාළුකම් තියෙනකොට ඒ යාළුවා ගැන අපිට හිතෙන්නේ මගේ යාළුවා කියලා. මගේ යාළුවා කියලා හිතුණට ටික දවසකින් එයා මං කියන විදිහට නෙවෙයි නම් හැම වැඩක්ම කරන්නේ. මං කියන විදිහට නෙවෙයි නම් හැම වැඩක්ම කරන්නේ. අන්න එදාට මම කියනවා ටික දවසක් බලනවා නෑ, ආයෙ බලනවා නෑ, ආයෙ බලනවා නෑ. එතකොට ඔන්න මං කියනවා මේ නම් මගේ යාළුවෝ මේ ඉස්සර නම් මගේ යාළුවා තමයි දැන් බලාගෙන ඉහම එයා මට ඕන හැටියට නෙවෙයි වැඩ කරන්නේ. ඒතර මගේ යාළුවෙක් නෙවෙයි කියලා කියනවා. හිතුවා කාරණා. මට ඕන හැටියට වැඩ කරන්නේ නැත්තම්. හොඳයි මේ යාළුවා කොහේ ගිහිල්ලා මට ඉන්න තැනවත් කියන්නේ නැත්තම්. ඉන්න තැනවත් කියන්නේ නැත්තම් ඒ යාළුකමෙන් වැඩක් තියනවද? ඉන්න තැනවත් දන්නේ නැත්තම් මගේ වෙන්න පුළුවන්ද? නේද? ඒ වගේ චක්කු සෝත ඝාන දිව්‍යා කාය කියන ඒවා නම් ඉන්න තැනවත් දන්නේ නැහැ. චක්කුව කොහෙද ඉන්න ගියාම අපි දන්නව හොයාගන්න චක්කුවයි රූපයයි ගැටෙන්නේ නැති වෙනකොටත් මොකද කරන්නේ ලොකු කණ්ණාඩියක් වගේ දාලා උදව් කරනවා. එහෙනම් එයා ඉන්න තැන දන්නවා. සෝතයත් ඉන්න තැන දන්නවා. ඒකින්ද මොකද කරන්නේ? ඇහෙන්නේ නැති වුණොත් ශ්‍රවණාධාරයක් දාලා උදව් කරනවා. ගාහන, ජීවයා, කාය කියන ඒවා ඉන්න තැන දන්නවා. නේද? මනස කොහෙද ඉන්නේ? මනස කොහෙද තියෙන්නේ? දැන් මොකද වැඩේ? මට ඉන්න තැනවත් හොයාගන්න බෑ. ඉන්න තැන පස්සේ හොයාගමු. ඉන්න තැන හොයාගන්න බෑ. ඉන්න තැනවත් මට තේරෙන්නේ නැත්නම් ඒක මගේද? <laughs> දැන් යාළුවෙක් විදිහට ඉන්න කෙනා ඉන්න තරමක් දන්නේ. ඒ යාළුකමෙන් ඇති වැඩ නෑ. ඒක වෙන මට ඕන හැටියට වැඩ කරන එකක් නෙවෙයි. මට ඕන හැටියට වැඩ කරන එකක් නෙවෙයි. මනසට ගෝචර වෙන ධර්ම. ඒවා තමයි ආදරය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, මාන්නය වගේ දේවල්. අනේ ධර්මතා එකක්වත් මට ඕන හැටියට ඕන වෙලාවට ඕන තැනදී ඕන විදිහට එනවාද නැත්නම් අහම්බෙන් එනවද අහම්බකින් වගේ තමයි එන්නේ එක වෙලාවකට තරහ උපදිනවා එක වෙලාවකට ඊර්ෂ්‍යාව උපදිනවා එක වෙලාවකට සංසිඳුන් ඒක වෙලාවකට පොඩ්ඩක්වත් සංසිඳන්නේ නේද? එපා වෙනවා. ඉතින් එතකොට මේ තියෙන ස්වභාවයත් එක්ක මොකද ඒවා මට ඕන වෙලාවට එන්නේ නැති හින්දා. එහෙනම් ඉන්ද්‍රියන් 12ම ගත්තහම චක්කුසෝත ගාන දිව්‍යා කාය මන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම. ඒවා වෙන වෙනම වෙන වෙනම වෙන වෙනම මෙහෙ කරගෙන යනකොට ඔක්කොම ක්‍රියා කරන්න මට ඕන විදිහට නෙවෙයි ඒවා එකක්වත් මගේ කියලා ගන්න පුළුවන් කමක් නැත්තේ. දැන් මම මේ අත්ංගෙන් අහනවා. මොනවද එතකොට මගේ මේ ලෝකේ මගේ කියලා ගන්න පුළුවන් මොනවද ඇහැට පේන රූපත් මගේ කියලා ගන්න බෑ ඒවා ඒවට ඕන හැටි වැඩ කරන ඒවා වගේ ඇහත් මට ගන්න බෑ කනට ඇහෙන ශබ්ද ඒවා ඒවට ඕන හැටි වැඩ කරන ඒවා වගේ කනත් මට ගන්න බෑ නාසය ගන්ධ දෙක ගන්නත් බෑ ඒවා ඒවට ඕන හැටි වැඩ කරන ඒවා දිව ගන්නත් බෑ ශරීරය ගන්නත් බෑ මනස ගන්නත් බෑ දැන් මොනවද මගේ මගේ කියලා ගන්න පුළුවන් මේ ලෝකේ මොනවද මොකවත්ම නැති ස්වභාවය තේරෙන්න ඕනේ ආත්ම කොට මගේ කියලා ගන්න මේ සංස්කාරයේ කිසිම දෙයක් පුළුවන් කමක් නැත්තේ නෑ ඔන්න ඔය 12 වෙන වෙනම වෙන වෙනම වෙන වෙනම මගේ රසගයට ගන්න බැරි බව පසක් කරමින් වෙන වෙනම වෙන වෙනම වෙන වෙනම වෙන වෙනම මෙනෙහි කරනවා හරි තේරුම් අරගනිමින් මෙනෙහි කරනවා වෙන වෙනම මේක මගේ වසඟයට ගන්න බෑ මේක මගේ වසඟයට ගන්න බෑ මේක මගේ වසඟයට ගන්න බෑ කියලා මෙනෙහි කරනවා අන්න එහෙම මෙනෙහි කරනකොට හරි වැඩේ තමයි වෙන්නේ හරි එහෙම මෙනෙහි කරන කෙනෙකුට පින්නත් මේ දැන් මම හැමදාම කියන උදාහරණයක් අදත් කියන්නම් මොකද පැහැදිලි කරන්න පහසු හින්දා කහමල් රතුමල් නිල්මල් ආදි ආදී එක එක එක එක මල් වර්ග අරගෙන මල් මාලයක් හදනවා දැන් කහමල් රතුමල් ගන්නකොට අපිට ගන්න එක කහමලක් නා මේක රතුමලක් නා මේක නිල්මලක් කියලා අදහසක් යනවා ඊට පස්සේ මල් මාලය හැදුවට පස්සේ මොකක්ද වෙන අදහස මල් ඔක්කොම තියෙන මල් මාලයක් කියලා අදහසක් නැත්නම් අර එකින් එක එකින් එක වෙන වෙන වෙන වෙන මේ මල් අරමුණු වෙනවද නැහැ ඒ වගේ මේ බලන්න අපි යම් කිසි විද්‍යාලයක අපිට කියන ගිහිල්ලා ළමයින්ගේ ඉංග්‍රීසි දැනුම පරීක්ෂා කරලා ඉන්න. කලින්ම කියනවා ඒ ළමයින්ට ඉංග්‍රීසි බෑ කියලා. මං ගිහින් එක ළමයෙක් එක්ක කතා කරනවා. එයා මාත් එක්ක හොඳට කතා කරනවා. දෙවෙනියත් එක්ක කතා කරනවා. ඉතින් එයාත් මාත් එක්ක හොඳට කතා කරනවා. දැන් මට පළවෙනි එක්කෙනත් එක්ක කතා කරද්දී ආ හරි එයාට ඉංග්‍රීසි පුළුවන් කියලා හිතනවා. දෙවෙනි එක්කෙනත් හොඳට කතා කරද්දී දෙවෙනි එක්කෙනාට පුළුවන් කියලා හිතුණා. ඒ දෙකම වුණාට පස්සේ ඊළඟට මට ආයෙ හිතක් පහළ වෙනවා. මොකද්ද? දෙන්නටම පුළුවන් කියලා එක හිතක් පහළ වෙනවා. අන්න ඒ දෙන්නටම පුළුවන් කියලා පහළ වෙන හිතේ කලින් දෙකම නියෝජනය වෙනවද නැද්ද? දැන් තුන්වෙනිත් එක්ක කතා කරනවා. හතරවෙනිත් එක්ක කතා කරනවා. එයාටත් පුළුවන්. එයාටත් පුළුවන්. දැන් මගේ මට හිතක් පහළ වෙනවා. නිකම්ම හිතක් පහළ වෙනවා. හතර දෙනාටම හතර දෙනෙකුට පුළුවන් කියලා. හතර දෙනෙකුට පුළුවන් කියන සිතුවිල්ලේ කලින් ඒවා ටික ඔක්කොම අඩංගුද නැද්ද? නේද? ඒ වගේ අන්තිමට මම එතන හිටියා කියන්නේ 100ක් 100ත් එක්කම කතා කරනවා. දැම්මට අදාසක් පහලන ඔක්කොටම පුළුවන් කියලා. ඔක්කොම මාත් කතා කරා නම්. අන්න ඒ ඔක්කොටම පුළුවන් කියලා හිතන එක සිතුවිල්ලයි එතන තියෙන්නේ නේද? ඔක්කොටම පුළුවන් කියලා එක සිතුවිල්ලයි තියෙන්නේ. අන්න ඒ සිතුවිල්ල තුල කලින් කතා කරපු ඔක්කොම අඩංගුද නැද්ද? ආන් එහෙම ඔක්කොම නියෝජනය කරමින් සිත් පහළ වෙන ස්වභාවයක් අපේ මනසේ තියෙනවද නැද්ද? එහෙනම් චක්කුං අනත්තා, රූපං අනත්තා, සෝතං අනත්තා, සද්ධා අනත්තා වශයෙන් 12 ආකාරයක මෙනෙහි කිරීමක් මෙනෙහි කරපු කෙනෙකුට අන්තිමට එන්න ඕන හැඟීම මොකද්ද? ඔක්කොම අනාත්මයි. ඔක්කොම අනාත්මයි. මේ සියලුම ධර්මතාවයන් අනාත්මයි කියන හැඟීම එන්න ඕනද නැද්ද? ඒ හැඟීම උත්පාදනය වෙනකොට සත්ත්වසෝත ගාන ජීවයා කායම ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන ඒවා ආය නැවත නැවත වෙන වෙන වශයෙන් අරමුණු වීමක් සිද්ධ වෙන්නේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ ඔක්කොම එකට අරගෙන Tamanta භාවනා කරන කෙනාට හැඟීමක් උපදිනවා. මේ ඔක්කොම අනාත්මයි, මේ ඔක්කොම අනාත්මයි, මේ ඔක්කොම අනාත්මයි. ඔය විදිහ අනාත්මයි කියන්නේ මට ඕන හැටියට තියෙන්නේ නැහැ කියලා. අන්න ඒ හැඟීම තමයි අපි බලාපොරොත්තු වෙන කුසල හැඟීම. ඒ හැඟීම තුල ඒක අරගෙන කැලි කැලි වලට කඩලා බැලුවොත් එහෙම කරන්න බෑ. නේද? නමුත් මම කියන්නේ ඒ හැඟීම තුල චක්කු අනාත්ම බව, රූපය අනාත්ම බව, සෝතය අනාත්ම බව, සද්දය අනාත්ම බව ඔක්කොම තියෙන එක හැංගිවද නැද්ද? ආන් ඒක උපදවා ගන්න ඕන. හරිද? එතකොට මේක කරන්න බැරි දෙයක් නෙවෙයි. මේක වෙන වශයෙන් වෙන වශයෙන් මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර හැදුවොත් යම් කිසි දවසක ඒ අරමුණට අපිට එන්න පුළුවන්කම පුළුවන්කමක් තියෙනවා. හරි. ආන් එතෙන් දාපුවාම කියනවා කුසල හැඟීමක් ඇති වුණා. මේ හැඟීම අපිට ඉපදුනොත් මේ මුළු කයම මේ ඔක්කොම අනාත්මයි කියලා හැඟීමක් අපිට උපදිනවා. මේ හැඟීම අපිට ඉපදුනොත් ඊළඟට ඒ හැඟීම නැති වුණොත් ආය ඒ හැඟීම හැදෙන්න නම් මොකද කරන්න ඕනේ? ආය අර 12 මෙනෙහි කරන්න ඕනේ. අනාත්මයි කියන හැඟීම කියන්නේ මට ඕන හැටියට පවත්ව ගන්න බෑ මේ මුළු ඔක්කොම මට ඕන හැටියට පවත්ව ගන්න බෑ කියන අදහස Tamanට එන්න ඕනේ. දැන් එහෙම අදහසක් ආවනම් දැන් ඔන්න මොකද වෙන්නේ? එයාට ඒ ඇතිවෙච්ච ඒකාග්‍ර හැඟීම තමන්ට තමන්ව ඒ කියන්නේ තමන් කියලා හිතපු හැඟීම අභිභවා මෙතන මම කියලා මගේ කියලා ගන්න දෙයක් නැති බව හැඟෙනවා මේ ආයතන 12ම. මේ ආයතන 12 ගැන කොහොමද හැඟෙන්නේ? ලාහට ගෙම්බෝ එකතු කරනවා වගේ. ඇයි? එකක් අල්ල ගන්නකොට එකෙක් අල්ල ගන්නකොට අනික පැනලා. අනික අල්ල ගන්නකොට අනික පැනලා. ඒකට එක එක එක එක එක එක අවස්ථාවල එක එක ඒවා මට ඕන හැටියට තියාගන්න හදලා වෙන පැත්තකට පැනලා ගිහලා මේ තමන්ගේ මේ ශරීරය ආශ්‍රය කරගෙන තියෙන වැඩපිළිවෙල මට අයිති නැතුව මෙහාට මෙහාට පැන පැන එහාට මෙහාට පැන පැන පැන පැන පැන පැන උපදින දෙයක් බව තේරෙන. දැන් මම මෙයාට අංගෙ මෙහෙම අහනවා. ඇහත් රූපේ ගැටීමෙන් සකස් වෙන දෙයක් තමයි විඥානය. නේද? එහෙනම් විඥානයේ සකස් වීම කියන්නේ මට ඕන වෙලාවට සිද්ධ වෙන දෙයක්ද? මොකද ඇහත් මට ඕන වෙලාව මට ඕන විදිහට නෙවෙයි රූපයත් මට ඕන වෙලාවට මට ඕන විදිහට නෙවෙයි චක්කු විඥානය කියන එක මට ඕන වෙලාවට මට ඕන විදිහට හැදෙයිද මේ ඇහි පෙනීමේ දැනීම ගැන මේ කියන්නේ ඇහි පෙනීමේ දැනීම කියන එක මට ඕන වෙලාවට මට ඕන විදිහට හැදෙයිද ඇයි ඇහත් මට ඕන විදිහට නෙවෙයි රූපයත් මට ඕන විදිහට නෙවෙයි නම් චක්කු විඥානය හරියට නිකන් අහම්බයකින් වගේ හැදෙන දෙයක් ඇහත් රූපයත් ගැටෙන තවක හැදෙන එකක් කනත් ශබ්දයත් ගැටෙන වෙලාවක හැදෙන දෙයක් තමයි සෝත විඥානය එහෙනම් කනත් මට ඕන විදිහට නෙවෙයි ගලන්නේ හරියට මේ වගේ කියන්නම්ම ඔන්න හිම පිටණියක් තියෙනවා හරිද ලිසන් ලිසන් තැනක් කියලා හිතන්න හොඳටම ලිසන් තැනක්. දැන් දෙන්න දෙන්න දෙන්න දෙන්න යන්න හදන්නේ. මං කියනවා දෙපැත්තෙන් දෙන්න දෙන්න යන ගමන් අප්පුඩියක් ගහන්න කියලා. හැබැයි දෙන්නගේ අත් දෙක එකතු කරලා. දැන් මෙයාත් ලිස්සනවා මෙයාත් ලිස්සනවා. <laughs> දෙන්නට කියනවා ඔයාගේ දකුණු අතයි අරයාගේ වම් අතේ අප්පුඩියක් ගහන්න කියලා. දැන් කොහොමද තියෙන්නේ? මෙයා යනකොට එයා යන්නේ එයාට ඕන හැටියට නෙවෙයි. <laughs> මෙයා යන්නේ එයාට ඕන හැටියට නෙවෙයි. ඉතින් දෙන්න හැප්පෙනවා කියන එක අඩුවෙන්ම සිද්ධ වෙන දෙයක්. නේද? අන්න ඒ වගේ ඇහැ වැඩ කරන්නේ එක්තරා වැඩ පිළිවෙලකට. රූපය වැඩ කරන්නේ තවත් වැඩ පිළිවෙලකට. එහෙනම් චක්කු විඥානය කියන එක කොයි මොහොතක හැදෙයිද කියලා අපිට කියන්න බෑ. ඊළඟට කනයි ශබ්දයත් එහෙමයි, නාසය ගන්ධයත් එහෙමයි, දිවයි රසයත් එහෙමයි, ශරීරයයි පහසයි එහෙමයි. ඒවා කොයි වෙලාවෙ අහම්බකින් වගේ හට ගන්නවා මිසක්කා ඒවා මට තීරණය කරන්න පුළුවන් ඒවා නෙවෙයි මට ඕන හැටියට තියෙන ඒවා නෙවෙයි ආයතන 12ම පිළිබඳ අන්න එහෙම එකක් කොට අර අර පාසලේ ළමයි ගැන හිතුවා වගේ එකින් එක එකින් එක වෙනවම වෙනවම වෙනවම අනාත්ම සංඥාව Taman තුලින් පැහැදිලි කරගෙන පැහැදිලි කරගෙන එනකොට ආයතන සියල්ල එකක් කොට Tamanට මේ මුළු අභ්‍යන්තර බාහිර සියලු දේ මෙතන තියෙන සියලු දේ අනාත්මයි කියන හැඟීම එනවා. අන්න ඒ හැඟීම ආපුවම ඒක හොඳට ප්‍රබල කරගන්න ඕනේ. ප්‍රබල කරගන්න මොකද කරන්න ඕනේ? නැවත නැවත නැවත නැවත නැවත නැවත අර විදිහට මෙනෙහි කරනවා. මෙනෙහි කරන්න කරන්න කරන්න කරන්න කරන්න කරන්න මොකද වෙන්නේ? මෙනෙහි කරන්න කරන්න ඒ හැඟීම තව තව තව තව ප්‍රබල වෙනවා. ප්‍රබල වෙනකොට මොකද වෙන්නේ හැම නිමේෂයකම වාගේ හිතෙන් නැගෙන ගානට මේ හැඟීම ගන්න පුළුවන් අන්න එහෙම ආපුවාම බාහිර සමාජයට ගියාම අපි බාහිර ක්‍රියාකාරකම් කරනකොට මම මගේ කියන හැඟීම් ප්‍රබල දැනෙන්නේ නැහැ එතකොට කියනවා අපි හැම නිමේෂයකම Tamanට මේ ලෝකේ ජීවත් වෙනකොට මට ඕන හැටියට ජීවත් වෙන්න පුළුවන් ලෝකයක් නෙවෙයි කියන හැඟීම හැම නිමේෂයකම දැනෙනවා ආන් එතකොට කියනවා අපි අනාත්ම සංඥාව ඇති වුණා කියලා. අප සංඥාව ඇති වුණා කියලා. ඉතින් ඔන්න ඔය தත්ත්වයට අපේ හිතපත් කර ගැනීම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට මේ කමඨහන වැඩිවීමෙන් සියලු ධර්මතාවයන් අනාත්ම බව අපිට වටහා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වටහා ගත්තේ නැත්නම් මොකද වෙන්නේ? අපි මේ ලෝකයේ තියෙන දේවල් මට ඕන හැටියට තියාගන්න මට ඕන හැටියට තියාගන්න මට ඕන හැටියට තියාගන්න කියලා ලොකු වීරයක් අරගෙන අන්තිමට ඒ ගත්ත වීරය ඒ ඒ කටයුතු කරපු වේගයත් එක්ක මේ දේවල් කොහොමත් අනාත්මයි කොහොමත් මට වෙන තියාගන්න බෑ අන්තිමට ලොකු දුකක් ඇති වෙනවා. ඉතින් දරුවෙක් එහෙම හදන අය එයාලා හිතවත්කාර වුණා කියලා අවවාද කරනවා. හරිද? මේකුත් ආකාරයෙන් නැවත සකස් කරගන්න මඟ පෙන්නනවා. නමුත් ඔය හැඟීම තියන අය පින්නත් මේ අතුලාන්තයෙන් ඒවට බැඳෙන්නේ නැහැ. මට ඕන හැටියටම තියාගන්න ඕනේ කියන බැඳීමකට එන්නේ එන්නේ නැහැ. ඉතින් බොහෝම නිදහස් ජීවිතයක් ගත කරන්න පුළුවන්කම තියෙනවා අනාත්ම සංඥාව උපදවාගත්ත කෙනෙකුට. මගේ පැත්ත මේ වගේ මට ඕන විදිහට නෙවෙයි හරියට බලාපොරොත්තු ඇති කරගෙන ඉන්නේ මගේ කියපු අය මගේ මගේ කියපු දේවල් මට ඕන ඕන වෙලාවට ඕන ඕන තැනදී ඕන ඕන විදිහට භාවිතා කරගන්න පුළුවන් කියලා බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා. අන්න ඒ බලාපොරොත්තු අපේ හිතේ තියෙන හින්දා තමයි ඒ බලාපොරොත්තු කැඩෙනකොට දුක් උපදින්නේ. හරිද? එතකොට බලාපොරොත්තු ඇති නොවන තත්යකටපත් වුණා නම් මේවා කොයි වෙලාවෙ කොයි පැත්තකට හැරෙයිද දන්නේ නැහැ කියලා. Taman ළඟ තියෙන, දුර තියෙන, හැමතැනම තියෙන හැම දෙයක් කෙරෙහිම අන්න ඒ වගේ හැඟීමකින් අපිට කරන්න පුළුවන්කම තියෙනවා නම් ඒවා පිළිබඳ කිසියම්ම කිසි බලාපොරොත්තුවක් ඇති වෙන්නේ නැහැ. බලාපොරොත්තු ඇති වෙන්නේ නැත්නම් බලාපොරොත්තු කැඩෙන්නේ නැහැ. කැඩෙන්නේ නැත්නම් දුකක් ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ අනාත්ම සංඥාව උපදවා ගන්න ඕනේ. ඒක උපදවාගෙන ප්‍රබල කරගෙන තමන්ගේ ජීවිතයට එකතු කරගෙන ඉතාලම හොඳින් වෙනත් කිසිම ආදාහකට ආත්ම හැඟීමකට එන්න දෙන්නේ නැතුව හැම වෙලේම හිත ආරක්ෂා කරගෙන ඒ සිහියෙන් ඒ නුවණෙන් ඒ වීරියෙන් කටකලොත් කොයි වෙලාවක හරි මේ අනාත්ම හැඟීම දැක ගන්න පුළුවන්කම තියෙනවා. දැක ගන්නවා කියලා කියන්නේ ඇත්තටම කියනවා නම් ආත්ම දෘෂ්ටිය අයින් වෙනවා, සත්‍ය දෘෂ්ටිය අයින් වෙනවා. ඒකද අනාත්මය සම්පූර්ණයෙන් කෙනෙකුට අවබෝධ වුණා නම් ඒ අවබෝධ වීමත් එක්ක එයා මොකද වෙන්නේ? දෘෂ්ටි අයින් වෙන්නේ. ඒකත් එක්ක එයා සෝවාන් ඵලයට සෝවාන් පලස්ත පුද්ගලයෙක් බවට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. දැන් නිදහස් ජීවිතයක් කොච්චර නිදහස් ජීවිතයක්ද බලන්න තමන් හරියටම දැනගන්නවා මගේ වටා සිද්ධ වෙන සියලු වැඩපිළිවෙලක් තියෙනවද ඒ සියලු වැඩපිළිවෙල මට උන හැටියට සිද්ධ වෙන්නේ නැහැ. හරිද? ඉතින් මේක අත්දකින්න කෙනෙක් භාවනා කරනකොට අත්දකින්න හැටි මේ බලන්න කෙනෙක් මේ සියලු ආයතනයන් කෙරෙහි හිත යොමු කරගෙන වාසය කරනවා කියන එක හිතන්නකෝ මේ වෙලාවේ හරි දැන් මම මේ මේ කොටස අරගෙන මේ ශරීරය සහ මේ ඉන්ද්‍රියන් කොටස අරගෙන මොකක්ද දාගෙන තියෙන සම්මුතිය වැටක් ගහලා තියෙන්නේ හරි වැටක් ගහලා ආරක්ෂක වලල්ල බඳ දෙන මේ කෑල්ල කාගේද මගේ කියලා මේ කෑල්ල මගේ කියලා අපි වැටක් බඳගෙන ආරක්ෂාව සපයගෙන ඉන්නේ. එතකොට අපි හිතමුකෝ මගේ කියලා මං වැටක් ගහගෙන ආරක්ෂාව සපයගෙන ඉන්නකොට එක්තරා දරුණු පිරිසක් රටක කියන රටක පාලනය විසම වුණා. විසම වෙලා මොකද කරන්නේ? සියල්ලන්ගේම ඉඩම් අල්ල ගන්න යනවා. දැන් මං වැට ගහගෙන තාප්ප ගහගෙන මගේ කියලා වෙන් කරගෙන හිටිය කෑල්ල කවුරු හරි බලවත් පිරිසක් විසින් කඩාගෙන ඇවිල්ලා පදිංචි වෙනවා. බලහත්කාරයෙන් පදිංචි වුණා. දැන් ඉතින් මට මොකද හිතෙන්නේ මගේ සින්නාකර ඔප්පු තියෙනවා ඔක්කොම තියෙනවා තිබ්බට අනේ මට නම් වැඩක් වෙන්නේ නැහැ. දැන් මට ඕන හැටියට මට ඕන හැටියට මේව නෑ කියලා අදහසක් එනවා. අන්න ඒ වගේ මගේ කියලා අල්ලගත්ත මේ කෑල්ල මේ කොටස පිළිබඳ මම ගවේෂණශීලීව වාසය කරනවා කියන්නේ ඒක. දැන් මොනවද දැනෙන්න ඕනේ? මේ මේ ආයතනවල ක්‍රියාකාරීත්වයන් පිළිබඳව ගවේෂණශීලීව ඉන්නවා මොකක්ද? ඒ කියන්නේ ඒ තුලටම හිත යොමු කරගෙන ඉන්න ආයතනවල ක්‍රියාකාරීත්වය තුලටම හිත යොමු කරගෙන ඒක පිරික්සනවා. අන්න ඒව පිරික්සනලා බලන්න මොනවද දැනේද කියලා මේ මොහොතේ මේ මොහොතේ මගේ මේ කණෙන් මං කැමතිත් නැති අකමැතිත් නැති මට අදාළත් නැති ශබ්ද බොහෝමයක් මටගත්ත සීමාව බිඳගෙන මට ඇහෙනවද නැද්ද? කැමති හෝ අකමැති. ඊළඟට මේ මොහොතේ මට සීත උෂ්ණ ආදී දේවල් මගේ සීමාවල් බිඳගෙන කයට කයට දැනෙනවද නැද්ද? නේද? මේ මොහොතේ මං මං කියලා කිසි දෙයක් දන්නේ නැතුව මේකේ ඩඩ්ඩු ඩඩ්ඩු ඩඩ්ඩු ගාලා ගහි ගහි රුධිර සංසරණයක් සිද්ධ වෙනවද නැද්ද නේද මේ මේ ඉන්න කෙනාට භාවනා කරනකොට මේ මොහොතේ තමන්ව යට කරගෙන හිර කරගෙන තමන් කියලා ගත්ත මගේ කියලා ගත්ත සියලු දේ අභිබව බලහත්කාරයෙන් මේ ආයතන වලින් නොයෙකුත් අරමුණු ඇතුළට එන බව අත්දකින්න පුළුවන් දෙයක් නේද ආන්හෙන් භාවනා යෝගියා අත්දකිනවා කිසිම දෙයක් මට ඕන හැටියට මෙතන වෙන්නේ නැති බව. ගන්න පුළුවන් ඔය කමටහන් ඉස්සරහට වදාගෙන යනකොට. හරිද? අන්නේ මට ඕන හැටියට මෙතන වෙන්නේ නැති බව අත්දැක්කහම කෙනෙකුට හොඳටම තේරෙනවා අර මගේ කියලා ගත්ත ගුලිය ඇත්තටම විනිවිද යන්නේ. ශබ්ද යනවා විනිවිද. රූපය යනවා විනිවිද. ඒක හොඳටම තේරෙනවා මගේ කියලා අල්ලගන්න දෙයක් මෙතන නැති බව. මගේ කියලා අල්ලා ගන්න දෙයක් නැති බව තේරෙනවා. ඉතින් ඒ තමන්ගේ පැත්තෙන්. ඒ කියන්නේ මොකද මේ භාවනාවක එක සෙනෙක ඉන්නකොට ඒ ක්‍රමානුකූලව වැඩිලා වැඩිලා වැඩිලා වැඩිලා වැඩිලා පුරුදු වෙනකොට යම් දවසක ඔන්න ඔය කියන උත්කෘෂ්ඨ තත්යකට එන්න පුළුවන් මේ සියලුම ඉන්ද්‍රියන් මගේ වශයෙන් ගන්න බැරි තත්යකට දැනෙන්න දැක ගන්න තමන්ගේ තුලින් පුළුවන්කම තියෙනවා. ඉතින් අන්න ඒ තත්යට මේ භාවනාව වර්ධනය කරගන්න ඕනේ. එතකොට මේ ලෝකේ අපි ජීවත් වෙනකොට තියෙන උපාදාන තියෙන දේවල් පිළිබඳව තියෙන උපාදාන අයින් වෙලා. ඒ තරන්නේ අලුතෙන් කිසිවක් උපාදානය වෙන්නේ අලුතෙන් කිසිවක් උපාදානය වෙන්නේ නැහැ. ඇයි මේ හැඟීම ආරක්ෂා කරනවා. ඉතින් බලාපොරොත්තු ඇති වෙන්නේ නැහැ. එතකොට අපිට ලොකු පහසු ජීවිතයක් අනාගතයේ පහසු ජීවිතය මේවා අල්ලාගන්නේ අල්ලාගන්නේ නැති ජීවිතයක් ලැබෙනවා. මේ ඒකත් එක්ක ඒ තමයි නා මේ සංස්කාරයන්ගේ තියෙන ආත්ම කොට ගන්න බැරි ලක්ෂණය. අන්නේ අනාත්ම ලක්ෂණය අපේ තුලින් අපි කොහොම හරි කරලා ප්‍රකට කරගන්න ඕනේ. ඒ ප්‍රකට කරගත්තාම අරගනිමින් හැම වෙලේම තියෙන ප්‍රායෝගික වැඩපිළිවෙල තමයි සාමාන්‍ය ජීවිතේදී මේක මට දැනෙන විදිහට තියෙනවාද කියලා අර ප්‍රබල හැඟීම් ඇති වුනහම සාමාන්‍ය ජීවිතේට අපිට මේක හැම වෙලේම දැන ගන්නට එනවා. ඉතින් මේ සඳහා දැඩි උනන්දුවකින් කටයුතු කරොත් තප්පු සෝත ගාන ජීවයා කාය මන මම ආයෙ දැන් අපි බොහෝ දේවල් කතා කරා. කෙටියෙන් මතක් කරන්නම් මේ කමටහන වඩන්නේ කොහොමද කියලා. මේ කතා කරපු බොහෝ දේවල්ත් එක්ක අපිට සංකල්පය තියෙන්න ඕනේ. ඊයේ පෙරේද දවසෙත් අපි කතා කරපු දේවල් එක්ක අපිට තියෙන්න ඕනේ අනාත්ම සංකල්පය. ආන්ගේ සංකල්පය හිතේ තියාගෙන අපි මොකද කරන්නේ? චක්කෝ පිරික්සනවා ඒක මට ඕන හැටියට තියාගන්න බැරි බව අනාත්ම බව දැනෙනවා. රූපය පිරික්සනවා ඒක මට ඕන හැටියට තියාගන්න බැරි බව අනාත්ම බව දැනෙනවා. ඉතින් පිරික්සන කොහොමද? අනාත්ම ලක්ෂණ පිරික්සනවා. ඒත් මං ඉස්සලා කිව්වා ස්වභාව වශයෙන් ක්‍රියාකාරීත්වය වශයෙන් චක්කුවේ ස්වභාවය ක්‍රියාකාරීත්වය පිරික්සනකොට මගේ වසඟයට ගන්න බැරි බව විදිහට අන්න එතකොට ඒ ඒ ඒ ක්‍රියාකාරීත්වය දැනෙනවා. ඒ ඒ ක්‍රියාකාරීත්වය තුළ අනාත්ම ලක්ෂණය දැනෙනවා. රූපය පිරික්සනවා ඒ විදිහටම. සෝතය ශබ්දය මේ විදිහට ආයතන වල වෙන වෙනම වෙන වෙනම පිරික්සනවා. පිරික්සන්නේ ඒ අනාත්ම ලක්ෂණය මතු කරගෙන මතු කරගනිමින් පිරික්සනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? එහෙම පිරික්සපුවාම මේ 12 වෙනුවටම එක හැඟීමක් මට එනවා. අභ්‍යන්තර හෝ බාහිර ආයතන මට ඕන හැටියට බෑ කියලා. ඒ එක හැඟීමක් ආපුවාම තමයි මම අර කිව්වේ ඒ හැඟීම මුල් කරගෙන යෝගියා වාසය කරනකොට යාට හොඳට අත්දැක ගන්න පුළුවන් කියලා මේ සම්පූර්ණ ශරීරය මේ ක්‍රියාකාරීත්වය මගෙන් පිට වැඩපිළිවෙලක් සිද්ධ වෙන බව. ඉතින් ඒක ඒක ප්‍රකට කරගත්තාම එයාට ආය මොකුත් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ බලාපොරොත්තු ඇති වෙන්නේ නැහැ ආය මේ ලෝකෙට බැඳීමක් ඇති වෙන්නේ නැති තත්යකට ප්‍රමාණිකූලව මේක කරගන්න පුළුවන් එහෙම යනකොට ඇති වෙන සාමාන්‍ය ජීවිතයේදී ඇති වෙන ස්වභාවයට කියන අනාත්ම සංඥාව ඇති වුණා කියලා මේ සංඥාව ඇති කරගෙන දිගටම කටයුතු කරනකොට තමයි අපිට සත්‍ය අවබෝධ වෙන මට්ටමට නාම රූප පරම්පරාවේ අනාත්ම ලක්ෂණය සම්පූර්ණයෙන් අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ අතව අද දවසේ මේ ධර්ම දේශනාව සඳහා දායකත්වය ලබා දෙමින් අපි ධර්මයේ ශ්‍රවණය කරලා අන් අයටත් ධර්මයේ ශ්‍රවණය කරන්න අවශ්‍ය කරන පහසුකම් සපයා දෙන්න ඕන කියලා නාය දායකත්වය අරගෙන කටයුතු කරා.